ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගිනිඋල්ල පල්ලේගම ශ්‍රී ශාසන වර්ධනාරාමය බෙලියත්ත ඕකේ වෙන ශ්‍රී බෝධිරුක්කාරාමයේ යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදෙණිය ප්‍රදේශයේ දිසාපාලක ගිරිඋල්ල ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දඹදෙණිය මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගලහිටියේ විජිත ස්වාමින්ත්‍රයන්න් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ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 චත්තාරි මේඝාපති ධම්මා දිත්ත ධම්මිතාය සංවත්තಂತಿ කතමේ චත්තාරෝ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතාති චත්තාරෝ චත්තාරි මේ ගාපති ධම්මා සම්පරාය සුඛාය සංවත්තති සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි මා මාත්‍රිකා කළේ පින්වත්නි මාත්‍රිකාව ඔබට හොඳට පුරුදු මාත්‍රිකාවක් කුද්දක නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් මෙලව දියුණු වීමට කරුණු හතරකුත් පරලොව දියුණු වීමට තුඩු දෙන කරුණු හතරකුත් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. දිනක් මේ කක්කරපත්ත කියන ගමට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ එතනට පැමිණියා මේ දීඝජානුකෝලිය පුත්‍රයා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පස්කම් සුව විඳින අය වෙමු. මල් ගඳ සුවඳ විලවුන් දරණ අය වෙමු. ඒ වගේම අඹදරුවන් සමග පීඩාවන් වලටපත් වෙමින් ජීවත් වෙන අය වෙමු. අපේ ජීවිතය මෙලොව දියුණුව සඳහා සහ පරලොව දියුණුවට හේතු වෙන කරුණු පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම අනුව තමයි එදා බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළේ. මේක වර්ණාකමක් තියෙන්නේ මෙලෝ දියුණුවට මෙලෝ අභිවෘද්ධියට මෙලව සුභසිද්ධියට හේතු වෙන කරුණු හතරක් මුලින් දේශනා කරනවා පින්වත්නි මෙලොව ජීවිතය මිනිස්සෙක් වශයෙන් වාසනාවන්තව ගත කළේ නැත්නම් පිනක් දහමක් කරගත්තේ නැත්නම් පරලෝක ජීවිතයක් පිළිබඳව කතා කිරීමට දෙයක් නැති වෙනවා. ඒ නිසා තමයි මෙතනදී මේ දීගජානු අහන්නේ බුදු පියාණන් වහන්සේගෙන් අපිට මෙලොව දියුණුවටත් පරලොව සුභසිද්ධියටත් හේතු වන කාරණා පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. එනුව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළමුවෙන්ම මෙලොව දියුණුවට හේතු වන කාරණා හතරක්. තත්තාරමේ ගහපති ධම්මා ditta ධම්ම හිතාය සංවත්තಂತಿ. කතමේ චත්තාරෝ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතාති පින්වත්නි මම මේ මාතෘකාව විශේෂයෙන්ම සම්බන්ධ කරගන්නවා මේ කාරණා ටික අපි දන්නවා විශේෂයෙන්ම පාසල් දරුවන්ටත් ඉවහල් වෙන කාරණා මේ සඳහන් වෙනවා. මේ මුලින්ම පෙන්වා දෙනවා උත්තාන සම්පදා අප්‍රමාදීව කටයුතු කිරීම ඒකම අපි කියනවා උත්තාන සම්පදාවත් එක්කම මේ අප්‍රමාදී වෙනවත් එක්කම තව කොටසක් ප්‍රමාද වෙනවා ඒක කම්මැලිකම උත්සාහවත් නොවීම උත්සාහයෙන් තොරවීම අනුත්සාහය මේ නිසා පින්වත්නි මේ උත්සාහය අප්‍රමාද වීරය උත්හාන වීරය නැතිනම් අපිට මේ ලෝකයට බුදුවරයන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් බිහි වෙන්නේ නැහැ. ඔබටත් මටත් ඒ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් බිහි වුණෙත් මෙඋත්ථාන වීරය නිසායි. සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරොම්දම් පුරාගෙන බුදු වෙන භවයේදී සාවෘද්දක් අවුරුදු 6ක් දුෂ්කක් දුෂ්කර ක්‍රියා කරලා මේ දුෂ්කර ක්‍රියාව කියන්නේ උත්හාන වීරයක් එසේ කරලා තමයි ඒ උතුම් බුද්ධත්වය ලබා ගත්තේ. එනිසා පින්වත්නි මේ උත්හාන වීරයත් අප්‍රමාදී භාවයත් මේ දෙකම නිසායි ලෝතුරා භාග්‍යවත් බුදුවරයන් වහන්සේ නමක් අපිට ඇති වුණේ. තුන් ලෝකයක් වටින බුදුවරයන් වහන්සේ නමක් බිහි වෙන්න හේතුුනේත් උත්හාන වීරය. ඒ වගේම පින්වත්නි ඔබ උපන්දා සිටම විවිධ පින්කම් වලට යොමු වෙනවා. මුලින් ඔබ කිරියම්මා සමග ඒ කුසල් කරගන්න යනවා. පසුව තමන්ගේ මෑණියන් සමග ඒ කුසල් කරගන්න යනවා. පන්සලට හෝ වේවා පල්ලියට හෝ වේවා ඒ ආකාරයෙන් ගිහිල්ලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න උත්සාහවත් වෙනවා. දියුණු වෙන්න උත්සාහවත් වෙනවා. ගමේ දියුණු වීමේ ප්‍රධාන කාරණය තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ උත්හාන වීරය. දැන් උත්හාන වීරය නිසා තමයි හැම කෙනෙක්ම තම තමන්ගේ දියුණුව සකසා ගන්නෙ. ගෞතම්පත් කරන අය, රජී රැකියාවන් කරන අය, ව්‍යාපාරික කටයුතු කරන පින්වතුන් වෙනත් ආකාරයෙන් තමන්ගේ ජීවන වෘත්තිය සඳහා විවිධ රැකියාවන් ගොවිතැන්පත් ආදී වගේ වගාකටයුතු වගේ කරන පින්වත් පිරිස උත්සාහයෙන් තමයි ඒ කාර්යයන් කරන්නේ. උත්සාහයෙන් තොරව මොනම කාර්යයක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සමේ පාසල් නම් දරුවන් අද මේ මොහොතේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. මම දන්නවා බොහෝ දෙනා මට කතා කරනවා. මා රාජකාරී කරන කාල සීමාව තුළ මගෙන්ම ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දරුවෝ කතා කරනවා මට. එයාලත් ගුරුවරු, එයාලත් වෛද්‍යවරු. නිසා කුංචි පුතාලා දුවල කල්පනාවට ගන්න ඔබ තුල වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔබ තුල ඉංජිනේරවරයෙක් ඉන්නවා. ඔබ තුලම ගුරුවරයෙක් ඉන්නවා. නිසා ඔබ ඒ තමන් තුල ඉන්න විශේෂ පුජ්‍යලයා එළියට ගන්න නම් උත්සාහවත් වෙන්නට ඕන. අප්‍රමාදී වෙන්නට ඕන. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. අප්‍රමාදය කියනක ප්‍රශංසාවට ලක්විය යුත්තක්. ප්‍රමාදය නැත කම්මැලිකම ගරහාවට නින්දාවට ලක්විය යුත්තක්. අපේ ජීවිතය තුළ පුංචි කාලේ සිටම අධ්‍යාපනයට උම් වෙන කාලේ අපි හැම විටකම උත්සාහවත් වෙනම විභාගව සඳහා ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ විභාගය අපසු උසස් පෙළ විභාගය දැන් පසුගිය දවස්වල උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ දරුවන්ට ලැබුණා. ඔබ හරි සන්තෝෂයෙන් පසු වෙනවා. කොටසක්. කොටසක් අසන්තෝෂයෙන් පසු වෙන්නත් පුළුවන්. නමුත් දරුවනේ කල්පනාවට ගන්න පරාජය කියන්නේ ජයේ සංකේතයක්. එසා විභාගයෙන් විශිෂ්ටාකාරයෙන් සමත් වූ අය සන්තෝෂ වෙනවා අනිත් අය සන්තෝෂ නොවෙන්න පුළුවන්. සන්තෝෂ වෙන්න බැරි දරුවන් කල්පනාවට ගන්න ඔබ ආරම්භ කරන්න මේ ආරෝධය ඒ වැරදුන ස්ථානයෙන් එතකොට උත්සාහවත් වෙන්න. ඔබට හරියනවා. දියුණු වෙනවා. ඒ වගේම සමහර දරුවන් ඉන්නවා උදේ පාන්දර පාසලට යාමට බොහොම අමාරුවෙන් මව්වරු අවදි කරන්නේ. අපි දන්නවා පරිසරය දිහා බලුවම උදේ පාන්දර දහසක් බුදුන් බුදු වෙන පාන්දර විල්වල මල් පෙපෙනවා. කුරුළු කෙවිල්ලන් ගීත ගායනා කරමින් තමන්ගේ නිවෙස් ළඟට ඇවිල්ලා තමන්ට කතා කරනවා වගේ දැනෙනවා. එහෙම තියෙද්දි සමහර දරුවෝ උත්සාහයෙන් තොරව කම්මැලි කමින් ඉර උදා වූාට පසුත් ඔළුව හිට වහගෙන බුදිය ගන්නවා. සමහර දරුවන් ඉරිදා දිනේට දහම් පාසල් එන දවසට ඉර පායනවටත් කැමති නෑ. ඇයි? තව ටිකක් විදා ගන්න ඕන නිසා අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් තමයි අවදි කරවලා දහම් පාසලෙක් අංගෙන්නේ පොඩි දරුවන් එසා පුතාල දුවල කල්පනාවට ගන්නට ඕන අපේ දියුණුව තියෙන්නේ අපලගමයි සෞස්සාවත් වීම අප්‍රමාදී වීම උත්හාන වීරිය ඇති කර ගැනීම ඔබේ දියුණුවේ ප්‍රධාන කාරණයක් වෙනවා අප්‍රමාදේන සම්පාදේත ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ අප්‍රමාදීව සම්පාදනය කරගන්න කියලා. කුසල් දහම් කර ගැනීමත් තමන්ගේ ජීවිතයේ දියුණුව සකස් කර ගැනීමත් මේ දෙකටම සම්බන්ධ වෙනවා. කවුරුන් වගේද? අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ මග මානවක වගේ අප්‍රමාද වෙලා දිව්‍යයන්ගේ ශ්‍රේෂ්ඨයා බවට පත් වුණා. සත්‍ය දේවයන් දයාවීමට හේතු නැත් මේ අප්‍රමාදී භාවය. සලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උත්හාන වීරය තිබේනම් අපිට දියුණුව සඳහා කරන්න බැරි දෙයක් නැහැ. ඒකම අනිත් පැත්ත තමයි කම්මල කෙනෙක් ඉන්නවා නම් උත්හාන වීරය නැත්නම් අප්‍රමාදී භාවය නැත්නම් දියුණුව වෙනුවට පරිහානිය ඇති වෙනවා. සමේනව වසර තුල පින්වත්නි ඔබ හැම කෙනෙක්ම උත්හාන වීරිය ඇති කරගෙන තමන්ගේ දියුණුව සකසා ගැනීමට කල්පනා කරන්න. දෙවෙනි කාරණේ පෙන්වා දෙනවා එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපි යමක් උත්සාහයෙන් හම්බ කළාම හම්බ කරන්නා වූ ධනය වස්තු ආරක්ෂා වෙන්නට ඕන. ඊළඟ කාරණේ එකයි පෙන්වා දෙන්නේ ආරක්ක සම්පදා. උස්සාය සම්පදාවක් වශයෙන් දේශනා කළ මේ ආරක්ෂාවත් මොන ආරක්ෂාවද? ධනෙ ආරක්ෂාව. උසහායෙන් අපි හම්බ කරගත්තා වූ ධනය වෙන්න පුළුවන්. ඒ සියලුම ධනය මේ අපි මනමින් ආරක්ෂා කරගන්නට ඕන. වරුන්ගෙන් හතුරන්ගෙන් අවුවෙන් වැස්සෙන් ගින්නෙන් වගේ ස්වාභාවික විපත් වලින් එමත් නැත්නම් රජයෙන් අයබදුවක් අය කර ගැනීමෙන් ඔය විදිහට විපත් ඇති වෙන්න පුළුවන්. ඒ වාට හානියක් නොවන ආකාරයෙන් තමන් උත්සාහයෙන් හම්බ කළ ධනය ආරක්ෂා කර ගන්නට ඕන. එම ආරක්ෂා කර ගැනීමේදී අපිට විවිධාකාරේ බාධාවන් ඇති වෙනවා. මොකද හේතුව අපි මේ ආරක්ෂා කරන ගන්නකොට අමාරුවෙන් හම්බ කරගත්ත ධනය ආරක්ෂා කර ගැනීමේදී වියදම් කිරීමට එකක් කල්පනාවෙන් කරන්නට ඕන. බොහෝ දිනාට හම්බ කරන්න ලේසි වියදම් කරන්නයි අමාරු. මොකද බොහෝ සමහර විටක මේ ආරක්ෂා කරනවා කියන්නේ දියුණුවට හේතු වෙන කාරණයක් වෙනවා වගේම තමන් හරියම්ම කරගත්ත වස්තුව නිසියාකාරව වේදම් කරන්නට ඕන. ආදායමට වඩා වැඩි වියදමක් කරනවා නම් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ තරඟකාරී ලෝකයට වාණිජ ලෝකයට අවතීර්ණ වීම නිසා ඇතම් අය ලෝකයට ණය වෙනවා. එසා අනන සුඛයක් නැතුව යනවා. Tamanta හම් වෙන්නා වූ ලබා ගන්නා වූ වැටුපට වඩා ණයක් වෙනවා. ගෙදරට තමන් බලාපොරොත්තු වෙනවට වඩා වියදමක් කරන්නේ ඇතැම් අය ගෙදරට ණය වෙලා හෝ පුඩුසටියක් කරගන්නවා. තවත් කැබිනට් එකක් කරන් ඕකෙත් නොඑක් ආකාරයේ විසිතුරු භාණ්ඩ වඩනා භාණ්ඩ පුරව ගන්නවා. තවත් ණය වෙලා හොඳ ඇඳක ඇඳන් ටික ටිකක් අරගන්නවා. තවත් ණය වෙලා පාරේ යන්න වාහනයක් අරගන්නවා. කඩේට පොතට ණයට බඩුව නැවේ කෑම කන්නේ. වටේට තාප්ප හදා ගන්නවා. ගේට්ටුවක් හදා ගන්නවා. ගේට්වේ බෝඩ් එකකුත් හයි කර ගන්නවා. මල්ලංගෙන් ප්‍රවේශම් වන්න කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? උත්සාහයෙන් හම්බ කළ ධානය වස්තුව මුදල් ක්‍රමවත්ව වේදන් වෙලා නැහැ. වැඩියෙන් වේදන් කරලා. ඒතකොට තමන් දියුණුවට වඩා පරිහානියට පාර හදාගත්ත වෙනවා. එතකොට අපි හැම වෙටකම කන්නේත් ණය. කඩෙන් බඩු ගන්න පොතලනේ. යන්නේත් ණය උඩ. පුදිය යන්නේත් ණය උඩ. ඉන්නෙත් ණය උඩ. ගේට්ටුවෙන් එහාට මෙහාට යන්නෙත් ණය උඩමයි. මේ වගේ අපි ණයකාරයෙක් වෙනවා නම් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. Taman හම්බ කරන ධනයට සරලන ආකාරයෙන්ුයි වේදන් කළ යුත්තේ. අපි අනිත් පරිබාහිර ලෝකෙ දිහා බලාගෙන අනිත් අය කරන්නන් වාලේ කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් තමන්ගේ දියුණුවට බාධාවක් වෙනවා. මේ නිසා මේ සමජීවී කතාව කියන්නේ සමාන දීපවැත්ම හදාගන්නට ඕන ආදායමට ගැලපෙන ආකාරයේ වේදම් සකස් කරගන්නට ඕන. සමෙතනදී ගෘහිණියක් හෝ වේවා ගෘහපතියෙක් හෝ වේවා දෙදෙනාම සාකච්ඡා කරලා වේදම් කිරීමේ කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අනික් කාරණය කල්යාණ මිත්‍රතා. මේ සමාජය තුළ ජීවත් වීමේදී අපි සමාජ අවතීර්ණ වීමේදී සමාජානි යෝගී වීමේදී අපිට විවිධ පුජ්‍යලයන් ඇසුරට ලැබෙනවා. ඒ අතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියලා. එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවේදී කතා කළා පැහැදිලි කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් සඳහා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද. එහෙම නෙමෙයි ආනන්ද සම්බුද්ධ ශාසනයම සඳහා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියලා. සමාජයේ අපි ජීවත් වීමේදී අපිට දෙපැත්තම හමු වෙනවා. කල්යාණ මිත්‍රයන් හා පාප මිත්‍රයන්. මෙසිගාල වාස් සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ මේ ගැන මනමින් පෙන්වා දෙනවා. කල්යාණ මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද? පාප මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද කියලා. මම මේ වෙලාවේ පතර යොමු වෙන්නේ මේ කල්යාණ මිත්‍රයන් තමන්ට සම්පත්තියක් වෙනවා. සම්පදාවක්. සම කල්යාණ මිත්‍රයන් තමන්ට ඇසුරු කරන්න කෙනෙක් නැත්නම් හුදකලාව විසීම යහපත් කෙනෙක්යි ලෞතරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කරනවා චරං චේනාදී ගච්ඡේය සේයං සද්දිස මත්තනෝ ඒක චරියං දල්ලං කෛරානත්ති මාලේ සායකා මේ විදිහට තමන්ට ගැළපෙන කෙනෙක් සුදුසු ආකාරයෙන් ඇසුරට ගත යුතු කෙනෙක් නැතිනම් හුදකලාව විසීම යහපත් කියලා. එතකොට විපත්‍යක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ දියුණුවට බාධාවක් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ කල්යාණ මිත්‍රයන් නැතිනම් තමන්ගේ ජීවිතයට කොටසක් අඩු වෙනවා. නමුත් අපි ඒ පාප මිත්‍රයන්ට සම්බන්ධ වෙලා විවිධාකාර විෂමචාරී ක්‍රියාවන්ට යොමු වෙලා ජීවිතය ප්‍රපාතයට දාගන්නවට වඩා හොඳයි හුදකලාව ජීවත් වීම. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඒ කාරණයයි එසා පින්වත්නි තමන්ට සුදුසු ගැළපෙන කල්යාණ මිත්‍රයෙක් ලබා ගන්නට ඕන. මේත් ප්‍රාර්ථනා කරන ඕනේ පින්කම් කළාම වන්දනාමාන කරාම ප්‍රාර්ථනාවන් කරගන්නවා ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා සතර වතනාතුරු මේ ආකාරයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියලා. අනේ ඒ තුලින් අපේ ජීවිතයේ දියුණුවට ලොකු ශක්තියක් වෙනවා. ලොකු ශක්තියක් වගේම මඟ පෙන්වන කෙනෙක් බවට පත් වෙනවා. මේ ලෝකයේ උතුම් පුජ්‍යලයන් හතරක් ඉන්නවා. උතුම්ම අංක එකට වැටෙන්නේ වාග්යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ. අනිත් එක තම තමන්ගේ මව්පියන් හා සහෝදර සහෝදරියන්. අනිත් සම්පත්තිය නැත්නම් අනිත් උතුම් පුජ්‍යලයා තමයි කල්යාණ මිත්‍රයන්. මේ දියුණුවට හේතු වෙන උතුම් පුජ්‍යලයන්ගෙන් අපි යමක් ලබා ගන්නට ඕන. ලබාගෙන දියුණුව ඇති කර ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි පෙන්වා දෙන්නේ සමජීවී කතා. මේ සමජීවී කතා ආරක්ෂා කරනා වගේම වස්තුව හැම කරන්නා අවධානය ආරක්ෂා කරනා වගේම සමජීවි කතා කියන්න පින්නතුනේ සමාන දිවි පැවැත්ම. මෙතනදී පෙන්වා දෙනවා තමන්ට නොගැලපෙන ආකාරයේ වියදම් කරලා තමන්ගේ ධනය හානි කර ගැනීමට ඇතම් අය උත්සුක වෙනවා. එසා තමන්ගේ ආදායමට සරලන ආකාරයෙන් තමන් ඒ සඳහා කලමනාකාරීත්වයක් ඇතුව වේදම් කළොත් තමන්ට පුළුවන්කම තියෙනවා ඉතුරු කරන්න. මේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා මේ සිංහාලවාස සූත්‍රයේදී හැම කරන්නා වූ ධනය කොහොමද මේ සමජීවිකතාවට යොදාගන්නේ කියලා. මේ ආකාරයෙන් පෙන්වා දෙනවා ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ චතුන්තං ච නිදාපේය ආපදාසු භවිස්සති මේ ආකාරයෙන් තමන් හම්බ කරන්නා වූ වස්තුවෙන් ධනෙන් එක් කොටසක් අනුභව කරන්න යොදා ගන්න කිව්වා කොටස් දෙකක් තම තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්න කිව්වා චතුත්ථංච නිදාපේය හතරවෙනි කොටස ඉදම් කරන්න කිව්වා. තැම්පත් කරගන්න කිව්වා. ඒ දානම් බැංකු තිබුණේ අද බැංකුත් තියෙනවා Tamanට ඕනෑම ආකාරයෙන් මුදල් තැම්පත් කරගන්න. Tamanට බැංකු තියෙනවා මුදල් නෑ නේද? ඒ වගේ බැංකු තියෙනවා තැම්පත් කරගෙන ගැනීමට. ඇයි එහෙම තැම්පත් කරන්න කියන්නේ? ආපදාසු භවිෂ්‍යති. Tamanට හදිසිය ආපදාවක් වුණා නම් මුදල් අවශ්‍යතාවයක් වුණා නම් ඒ අවස්ථාවක එම මුදල් ලබා ගැනීමටයි තැම්පත් කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. සම පින්වත්නි මේ විදිහට තමන් හම්බ කරන්නා වූ ධනය කර්මාකාරීත්වයක් ඇතුව ක්‍රමවත් බවකින් වේදම් කිරීමට යොදාගත්තනම් අන එතෙන්දි තමන්ගේ ජීවිතයට හේතු වෙනවා අර දියුණුවට හේතු වෙනවා මෙලොව වශයෙන්. මේ කාරණා හතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දා ජිගජානුකෝලිය පුත්‍රයාට පෙන්වා දෙන්නේ මෙලොව දියුණුවට තුඩු දෙන කාරණා හතරක් පසිනොයි. ඊළඟට ਉਹ වහනවනේ තවත් කාරණා හතරක් පරලෝක දියුණුවටත් හේතු වෙන කාරණා පෙන්වා දෙන්න කියලා. පින්වත්නි එතනදී ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරි මේ ගහපති ධම්මා සම්පරාය සුඛාය මේ පරලෝව සැප පිණිස සංවත්තන්ති පරලෝව සැප පිණිස හේතුන කාරණා ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා මේ කාරණා අතර පරලෝව සැප පිණිස හේතු වෙන කාරණා පරලෝකයෙන් නෙමෙයි කරන්නේ මෙලවදීම කරගන්න පුළුවන්. එතන මේ මෙලව දියුණුවට හේතු වෙන කාරණා හතරක් පහ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පරලොවටත් හේතු වෙන සතර ගමනට උපයුක්ත වන්නා වූ කාරණා හතරක් මේ සූත්‍රයේම දේශනා කරනවා. මුල්ම කාරණේ පෙන්වා දෙනවා ශ්‍රද්ධා සම්පදා. පින්වත්නි ශ්‍රද්ධාවෙන් තොර වුණා නම් අපිට කිසිම දෙයක් කරගැනීමට පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාව තියෙන්නට ඕන හැම දෙයක් පින්දහම් කරගන්න. අපි මේ සසර ගමන් කිරීමේදී කුසල් දහම් කරගැනීමට ශ්‍රද්ධාව මුල් විය යුතුයි. එහෙම නැත්නම් මෙලොව ජීවිතයේ ගත කිරීමේදී දාන පින්කමක් සිද්ධ කළත් එවැගේම පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් හෝ මල් පහන් පූජාවක් සිද්ධ කළත් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව එක්කම ප්‍රඥාවක් තියෙන්නට ඕන. ප්‍රඥාවෙන් තොරව ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාවත් තිබුණොත් ජීවිතයට බාධාවක් වෙනවා ශ්‍රද්ධාව වැඩි වුණොත් මොඩ වෙනවා. ප්‍රඥා ප්‍රඥා වැඩි වුණොත් අනිත් පැත්තෙන් කපට වෙනවා. මේ දෙකම තියෙන්නට ඕන තමන්ගේ කුසල් දහම් සාධනය කර ගැනීම සඳහා ඊළඟ කාරණේ පෙන්වා දෙනවා සීල සම්පදා ශ්‍රද්ධාව තියෙන තැත්තා බොහොම ඉක්මනින්ම සිල්වත් වීමට උත්සාහවත් වෙනවා සීලය කියන්නේ පින්නතුනි කාය කය හා වචනය හික්මවා ගැනීමයි කාය වාචාණං සමෝදානං සීලං කය වචනය හික්මවා ගැනීමයි සීලය වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම තමන්ගේ ශික්ෂණය කර ගැනීමේදී දෝතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ පංචශීලයේ ඉඳලා සීලය පියවරෙන් පියවර දියුණු කර ගන්නා ආකාරය මුල්ම අවස්ථාව පංචශීල සමාදන් වීම පංචශීලය කියලා. නිසා මේ පංචශීල වලින් ආරම්භ කරගෙන පංචශීලය ඒ වගේම පොහොය අටසිල් දසසිල් මේ ආදි වශයෙන් සීලයන් පියවරෙන් පියවර අනුක්‍රමයෙන් අනුපුබ්බ සික්ඛා කියලා අනුපුබ්බ ක්‍රියා කියලා දේශනා කළ ආකාරයට සඳහන් වෙනවා. මේ පින්වත් පිරිසත් මේ ආකාරයෙන් සිල්වත් වෙනවා නම් තමන්ගේ ජීවිතය සුසිල්වත්ව ගත කරනවා නම් මෙලොවදී තමන් අනෙත් අය සමග ජීවත් වීමේදී එයාට බාධාවක් වෙන්නෙත් නැහැ. මොකද පස්පව් දසකුසල කරන්නේ නැත්නම් අනිත් අයට බාධාවක් වෙන්නෙත් නැහැ. ඒක භාවනා කිරීමටත් ලේසි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා. ඒ සාමේ සීලවත් භාවය නැත්නම් තමන්ගේ ගුණවත් භාවය වැඩි කරගන්න විට සීලය ආරක්ෂා වෙනවා. එතකොට අපි සිල්වත් වෙනවා නම් පරලෝක ජීවිතයේ දියුණුවට හේතු වෙනවා. ඊළඟ කාරණේ චාක සම්පදා. අපි දන් දෙනවා. මේ ඇත්තන්ගේ නිවෙස්වල කෙනෙක් මිය ගියාමත් හත් දවස තුන් මාසේ අවුරුද්ද දෙක ඔය ආදි වශයෙන් පින්කම් කර ගන්නවා. ඒ ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඔය අතර සමහර අය ඉන්නවා යක්කු, പ്രേතයෝ, භූතයෝ වලවන්නත් දන් දෙනවා. තාත්තා හෝ කිරිය අත්තා හෝ කිරියම්ම හොව මැරලා පෙරේතෙක් හෝ යකෙක් වෙලා කියලා ඉන්නවා කියලා කොහෙන් හරි සාත්‍රයක් අහලා කිව්වොත් ඕකට දානයක් දෙනවා. හාමුදුරුවෝකන් ගිහිල්ලා. එහෙමත් කරන්නේ අය නැතුව නෙමෙයි. බහුතරය අපේ රටේ බෞද්ධ ජනතාව බෞද්ධ හා බෞද්ධ දෙකොල්ලම එහෙමයි. අපි දන්නවා සමහර අය අය අන්‍ය ජාතිකයන් දන් දෙනවා. විහාරස්ථාන වලට. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ පින්දහම් කරගන්නවා. මේ දන් දීම කියන එක පරිත්‍යාගය කියන එක මේ ශ්‍රී ලංකාවේ තරම් වෙන ලෝකෙ කොහෙවත් කරන්නේ නැහැ. බලන්න මේ ඇත්තන්ගේ නිවෙස් වල දන් පින්කම් කරගන්නවා. වෙසක් පොසොන් පොහෝ දිනවල තම තමන්ගේ විහාරස්ථානවල දන් දෙනවා. හැම පොහොයක් පාසාම විහාරස්ථාන වලට ගිහිලා තම තමන්ගේ ඒ උපාසක උපාසිකාවන්ට දන් දීම් කරනවා. උපාසක දානයන් බාරගෙන වෙසක් පොසොන් කාලවල දන්සල් පවත්වනවා. මේ ආකාරයෙන් මේ පරිත්‍යාගය කරන එක බොහෝම උනන්දුවෙන් මේ පින්වත් පිරිස සිද්ධ කරනවා. සලෝතර බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා පරලෝක ජීවිතයට තුඩු දෙන කාරණයක් වශයෙන් මේ විදිහට පරිත්‍යාග කිරීම. ඒ පරිත්‍යාගය ආහාර පාන වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. නිවසක් වෙන්න පුළුවන් අහිංසක දුප්පත් කෙනෙකුට. මේ පරිත්‍යාගයන්. දැන් අර නෙවෙයි අපේ නිවේදිකතුමිය මතක් කළා මුලින්ම අර දඹදෙණි මූලික රෝහලේ මම අනුශාසකවරයන් වහන්සේ කෙනෙක් කියලා. ඇත්තෙන්ම ඒ අනුශාසනා කරන වගේම අපි දැක්ක කොට බොහෝ දෙනා ඒතන්ට පරිත්‍යාගයන් කරනවා. මගෙනුත් ඉල්ලීමක් කළා මා බොහෝ විට මතක් කළා මේ ගැන මගේ ධර්මදේශනාවන් වලදී මම මගේ සහෝදර මහත්මයෙක් සමග 1 කෝටි 28 ලක්ෂක වාට්ටුවක් මාතෘ වාට්ටුවක් හදලා පරිත්‍යාග කළා. මේවා තමයි පරිත්‍යාගයන්. මම උදාහරණයක් පෙන්වදුන්න වෙන්වා දුන්නේ. පින්වත්නි, මේ වගේ අපි විවිධ පරිත්‍යාගයන් කරනවා. අඳුම් බඳුම් හෝ වේවා, ආහාර පාන හෝ වේවා, ගොඩනැගිලි හෝ වේවා අහිංසක දුප්පත් දරුවෙකුට පොත්පත් ටිකක් අරන් දීම හෝ ඒවා අර වගේ රෝහලකට නැත්නම් වැඩිහිටි නිවාසයකට ළමා නිවාසයකට ගොඩනැගිල්ලක් හදලා දීම හෝ ඒවා මේවා පරිත්‍යාගයක්. සා මේ පරිත්‍යාගයන් තුලින් විශේෂයෙන්ම දන් දීම ආදී කරනවා නම් බල පහක් ලැබෙනවා. අර කින්දද සූත්‍රයේදී සංයුත්ත නිකායේ පෙන්වා දෙනවා අන්නදෝ බලදෝති ආහාර පාන දීම නිසා බල පහක් ලැබෙනවා කියලා. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියලා. මේ විදිහට පංචාන් සංසයක් ලබන්න හේතු වෙන බවයි පින්වත්නි එයින් පෙන්වා දෙන්නේ. ඒ අනිත් කාරණය පඤ්ඤා සම්පදා. බුද්ධිය තියෙන්නට ඕන. ප්‍රඥාව තියෙන්නට ඕන. ලෝතර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ තමන් වහන්සේගේ ධර්මය පවා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස මෝඩයාට නෙවෙයි කියලා. අපි දන්නවා එක්තරා අවස්ථාවක ආලෝක සූත්‍රයේදී පෙන්වා දෙනවා පඤ්ඤා ජීවින් ජීවිතම ආවසෙට්ටං ප්‍රඥාවෙන් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා. පඤ්ඤා නරාණං රතනං මිනිසාගේ රත්නයක් වශයෙන් ප්‍රඥාව පෙන්වා දෙනවා. පින්වත්නි ප්‍රඥාවෙන් ජීවත් වෙන අය දැනුම බුද්ධිය පාවිච්චි කරලා මේ භවය තුල ජීවත් වෙන විට මෙලොව ජීවිතයටත් යමක් සිද්ධ කරගන්නවා අන්න කුසල් දහම් කරලා පරලෝ ජීවිතයටත් තමන් වින් දහම් කරගන්නවා. ඒසම මේ හැම කෙනෙක් මෙවනම් මේ ලැබුණා අවස්ථර තුල මේ ලෝතර බුදු පියාණන් වහන්සේ දාධික ජානු කුලපත්‍රයාට දේශනා කළ කරුණ ටික අනුගමනය කරන්න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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුම අද දේශකයන්න් වහන්සේ ගිරිඋල්ල පල්ලේගම ශ්‍රී ශාසන වර්ධනාරාමය බෙලියත්ත ඕකේ වෙන ශ්‍රී බෝධිරුක්කාරාමයේ යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදෙණිය ප්‍රදේශයේ දිසාපාලක ගිරිඋල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දඹදෙණිය මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද ගලහිටියේ විජිත ස්වාමින්ත්‍රයන්න් වහන්සේ